සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය નિවර්දි කරගන්න ඕනේ මේ ජීවිතය සාර්ථක කරගන්න ඕනේ මේ ජීවිතය નિවර්දි කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපපත් කරගන්න සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට මම මේ උතුම් ධර්මය භාවිතා කරනවා කියලා හැමදෙනාම අදිස්ථානයක් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න ඕනේ. චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය සංවත්තති. මේ විදිහට මේ ලෝකෙට ලැබිච්ච ඒ උතුම් මාර්ගය. ඒ තමයි අපේ මානසික தත්ත්වය වෙනස් වෙන විදිහ. තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ආර්ය ශ්‍රැංග මාර්ගයේ වැඩෙනකොට කොහොමද අපේ මානසිකත්වය මානසිකත්වය වෙනස් වෙන්නේ? චක්කු කරණී, ඥාන කරණී, උපසමාය, සාන්ත භාවයටපත් වෙනවා. හරි. නුවණස පහළ වෙනවා. නැති නුවණ ඇති කරන එක නෑ. නුවණක් නුවණ ඇති කරන කියන්නේ නුවණස ඇති කරන කියන්නේ තිබ්බනම් ඇති කරන් දෙයක් නෑනේ. නේද? එහෙනම් තිබෙනට හින්දානේ නුවණ ඇති කරන ඥානය ඇති කරන හිත සමාහිත කරන මාර්ග ඥානෙ උපද්දවන අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති හිතේ අය කිසිම කෙලෙස් ධර්මයක් උපදීන්නේ නැති විදිහට හිත සකස් කරන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය. ඉතින් සමාජයේ අපි ඇත්තටම නැවත නැවත නැවත නැවත කතා කරන්නේ මේක ලෞකික ලෝකෝත්තර දෙපැත්තේම වර්ධනය සඳහා හේතු වෙන එකක්. ඇයි හැම දෙයකටම හේතු වෙන්නේ නේද අපි මොන හරි කරන්න මේ මේ මේ ඉන්න කෙනා හැරෙන්න නම් මොකක්ද ඕනේ ඒක නේනම් සිතුවිල්ලක් ඕනේ හිතෙන්න නැත්නම් හැරෙන්නේ හරිද කොහේ හරි පැත්තට යන්න නම් සිතක් පහළ වෙන්න ඕනේ සිතක් පහළ වෙන්නේ නැතුව මොකක්වත් වෙන්නේ නැහැ එහෙනම් අපේ මේ ශරීරය කියන යන්ත්‍රයේ මෙහෙවන්නා කවුද සිත සිත තමයි මෙයාව මෙහෙවන්නේ. එතකොට මෙහෙවන දේ වැරදි නම් මෙහෙවන්නා කරන්නේ වැරදි විදිහට මෙහෙවීමක් නම් වැඩේ වරදිනවා. කොහේට තැනක අමාරු වෙනවා. එතකොට දැන් දැනට අපි මම හැමදාම මතක් කරන දේ මේ මේ පොඩි කාලේ සමහර අවුරුදු 10 දී 15 දී විතර වගේ මගේ හිත මට කිව්ව දේවල් වගේක් තියෙනවා. මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. ඒව පස්සේ තේරුණාද නැද්ද? මං හරි කියලා හිතාගෙන හිටිය දේවල් වැරදි කියලා. නේද? අපි දවස්වල හිතාගෙන හිටිය දේවල් පාසල් යන කාලේ හිතාගෙන හිටියේ මේ දේ හරි අම්මලා තාත්තලා කිව්වම ගණන් ගන්නවත් නැහැ. අප්පෝ මෙයාලා මොනවද දන්නේ? එහෙම තමයි හිටියේ. නමුත් පසු කාලීනව අපිට තේරුණා ඒ දේවල් වැරදි අර කිව්ව දේවල් හරි කියලා. අවුරුදු 20ක් 25ක් යනකොට නේද තමයි එහෙම තේරුනේ අවුරුදු 30ක් 35ක් වෙනකොට තේරෙනවා 20 25 දී හිතපු විදිහේ දේවල් වැරදි කියලා. මේ විදිහට හුඟක් වෙලාවට අතීතයේදී හිතපු දේවල් වැරදි කියලා තේරෙන්නේ පස්සේ. හුඟක් දේවල් වැරදි කියලා පස්සේ තේරෙනවා නේද මට හිතිච්ච විදිහ වැරදි. අනේ මං හිතා හිටියේ මෙහෙමයි කියලා. දැන් අද කියන தත්ත්වය මොකද්ද? අදත් මට හිතෙනවා මේ දේ තමයි හරි කියලා. හරියටම හරිද දන්නේ හරි කියලා හිතන ඒවා හරියටම හරිද දන්නේ නැහැ. කවුද? දන්නේ නේද? හැබැයි හිතෙන්නේ නම් හරි වෙන්න ඇති කියලා. නමුත් තව අවුරුදු ගාණක් ගිහලා තේරෙයි මං එදත් හිතා හිටියේ ඒවා වැරදිනේ කියලා. නේද? කවදද අපි හරිම විදිහට හිතන්නේ? නේද? මොකද කියන්නේ? කවදද අපි හරිම විදිහට හිතන්නේ? එතකොට ඕක තමයි අපිට දැනෙන්න ඕන ප්‍රධානම දේ. මගේ හිත හරිද කවුද දන්නේ? හිතට එකක ජීවත් වෙනවා කියන එක හරිද? අපි කියන හිතට එකක ජීවත් වෙන එක හරිද? නේද? අපි හරියට මම හිතට එකක මගේ මගේ හිතට එකක ජීවත් වෙන්නේ. හිත වැරදිනවා. එහෙනම් ඒ ජීවිතේ වැරදිනවා. හිත වැරදිනවා වැරදිනවා. එහෙනම් අපිට වගකීමක් තියෙනවා. මොකද්ද? හිත නිවැරදි කරන්න ඕනේ. හිත නිවැරදි කරන්න ඕන. අපේ හිත සමහර වෙලාවට අපිට කියන දේවල් ඉතාම වැරදි දේවල්. එහෙනම් හිත නිවැරදි කරන්න ඕනේ. ඉතින් මේ සඳහා තමයි අපිට බුදුරජාණන් වහන්සේ නමක්, ශාස්ත්‍රයන් වහන්සේ නමක් ඕන වෙන්නේ. නේද? ඉතින් බලන්න අපි මේ ධර්මය ගැන හිතාගෙන ඉන්නේ හුඟක් වෙලාවට ඔය මේ බෞද්ධ විදිහට මොනවද අපි කරන්නේ කියලා හෙව්වොත් එහෙම අපිට තේරෙනවා අපි හිතාගෙන ඉන්නේ මොකද්ද කියලා. මොනවද අපි බෞද්ධ විදිහට කරලා තියෙන්නේ? කියවත්. මම බෞද්ධනේ බෞද්ධ නිසා මට මොනවද කරන්න උනේ? කුඩි කාලේ නම් පන්සල් යන්න උනා. දන් දෙන්න උනා. නේද? වන්දනාවෙත් ගියා. සිල් රැක්කා අනිත් එක නේද? සිල් රැක්කා කියන්නේ සිල් වැඩසටහන් තිබ්බා. බණ සංවිධානය කරා. දාන දුන්නා ගෙවල් වල සහ පන්සලට ගිහින් දානි දුන්නා. නේද? ඉතින් තව එකතු වෙලා ඉතින් ඔය මොනවද මොන බෞද්ධ සමිති නේද? ඒ වගේ ඒවා කරා. හ්ම් ඉතින් ඒ වගේ ඔය වගේ වැඩ වගේක් කරා. තව මොන හරි කරක් දන්නේ. අභාවනා කරා. ඔය ඔක්කොගේ ප්‍රතිඵලය විය යුත්තේ මොකක්ද? බුද්ධ ශාසනයක් බුදුරජාණන් වහන්සේනම බුද්ධ ශාසනයක් ඇති කරන්නේ ඇයි? මිනිසුන්ගේ දුක් නිවන්න. නේද? දුක් නැති කරන්න විතරයි. මහා බෝසත්ත්වයන් වහන්සේ නමකට හැමදාම වුණා තියෙන දුක් නැති කිරීම විතරයි. එතකොට මේ දැන් ඔය බෞද්ධ කියලා අපි ගොඩක් දේවල් කරානේ. දැන් දුක් නැති වෙලාද? අඩු වෙලාද අඩු ගන්න. හිත කියන්නේ නෑ කියලා නම් එහෙනම් මම මුකුත් කරගෙන මොනවාත් කරලා නැහැ. බුදුහාමුදුර බලාපොරොත්තු කරලා නැහැ. එහෙනම් වෙන මොන හරි මේ කරලා තියෙන්නේ. ඉතින් ඒකින්ද අපි මේ ධර්මයේ පැත්තට හැරෙන්න උන හරියට. හැරිලා කාතරත් මේ කතිකාවත අරගෙන යන්න ඕනේ. අපි මොන හරි කරා නම් මේ ශාසනයේ අපේ දුක් නැති වෙන්න ඕනේ. බුදුහාමුදුරු බලාපොරොත්තු වෙච්ච එකම දේ එතරයි. හරිද? අපේ දුක් නැති වෙලා දුක් අඩු වෙන්නේ නැත්නම් අපි මොනවත් කරගෙන නැහැ. දවස් 10 15 ගිහිල්ලා භාවනා කරන එක හොඳද නරකද? ගොඩක් හොඳයි. කරලා ඇවිල්ලා බලන්න ඕනේ මගේ දුක් දැන් කොච්චර අඩු වුණාද? මට මේ ජීවිතය ගැන යම් අවබෝධයක් ඇති වුණාද? එහෙම නැත්නම් නිකන් කාලේ මරලා විතරයි. ඒකින්ද හැම වෙලේම හැම නිමේෂයකම මේ ඔක්කොම කරන්න ඕනේ දුක් නැති කර ගැනීම සඳහා කියලා අපිට අදහසක් තියෙන්න ඕනේ. හරි. දැන් අපි මේ සතිය කතා කරේ භාවනා රාමතාවය පිළිබඳව. භාවනා රාමතාවය තුළ තියෙන්නේ දුක් නැති කරගන්න වැඩපිළිවෙල තමයි. හරිද? දුක් නැති වෙන සිතුවිලි කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ. දුක් වැඩි වෙන සිතුවිලි කියන්නේ ලෝභ, දේශ, මෝහ. එතකොට ලෝභ, දේශ, මෝහ සිතුවිලි අපේ සිත් තුළ ඇවිල්ලා අපිට ඒවා හින්දා ඇතිවෙන නොයේකු දුක් ඇති වෙන එක වෙනුවට ඒකට අදාළ අලෝභ අද්වේෂ අමෝහ සිතුවිලි ඇති කරගෙන සතුටු වීමේ වැඩපිළිවෙල තමයි භාවනා රමතාවය කියලා කියන්නේ. ඒක අපි මේ දවස් ටිකේම කතා කරා. එතකොට ඒක අපි ළඟ වෙලා නැත්තම් මේ ධර්මය තුල හැසිරෙන අය විදිහට ඒක වෙන්නේ නැත්නම් අපි ඒක තුල මේ සාර්ථක නැහැ. ඒ කියන්නේ මේ ශාසනය තුල සාර්ථක නැහැ. ඒක නිසා කාටක් තියෙනවා ගවේෂණශීලීව කටයුතු කරන්න ධර්මය ඇහෙන ඇහෙන මානේ ගවේෂණශීලීව කටයුතු කරන්න ඕනේ. දැන් මම මෙහෙම කතාවක් කිව්වනේ. දැන් මොකද්ද කරන්නේ? හරිද? කාවද ගවේෂණය කරන්නේ? තමන්ව ගවේෂණය කරන්න මාව ගවේෂණය කරන්න ඕනේ හැමදේම. මට මම නිකම් ප්‍රශ්නයක් අහන්න යන්නේ ඊයේ දවසේ පුරාවට මොන හරි එකට තරහ යන්න ඇති නේද ඊයේ දවසේ එක සැරයක් හරි. එක සැරයක් තරහ යන්න ඇති නේ. අර තරහ ගියම නෑ කියන්නකො. එහෙමද? නෑ නෑ තරහ යනවන් තරහ නේද? තරහ යන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මම මේ අහන්න යන්නේ තරහ ගිය වෙලාවේ ඊයේ දවසේ ඇතුළත නිකං හරි හිතුණද තරහ යන්නේ නැති විදිහට මගේ හිත හදා ගන්න ඕනේ කියලා. එක සැරයක් හරි හිතුණද මේ වගේ වෙලාවල් වල තරහ යන්නේ නැති විදිහට මගේ හිත හදන්න ඕනේ කියලා හිතුණද? නේද? එහෙම හිතුනේ නැත්තම් කවදාකවත් හදයිද? කවදාකවත් ඒක හදන්නේ නැහැ හැමදාම අපහසුයෙන් අපහසුයෙන් අපහසුයෙන් ඉඳී තරහත් එක්ක. ඊර්ෂ්‍යාවක් ආවනම් ක්‍රෝධයක් ආවනම් වෛරයක් ආවනම් මාන්නයක් ආවනම් ඒ ඔක්කොම රිදෙන සිතුවිලි අපිට. හරිද? එතකොට මේ රිදෙන සිතුවිලි ආපුහම මේවා අයින් කරන්න ඕනේ කියලා අදහස් එහෙම එනවද? නේද? එහෙනම් අපි බලන්නේ මොකක්ද හදලා? හිත දිහා බලන්නේ නැහැ. වෙලාවකට ඒවා දැනෙනවා. දැනුනම අදිෂ්ඨානයක් විතරක් ගන්නවා. ආයෙ නම් මම කවදාකවත් පරස වචන කියන්නේ නැහැ වගේ අදිෂ්ඨානයක් විතරක් ගන්නවා. දැන් ඒකින්ද අපි බලන්න ඕන හොඳට මේකේ ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඇයි අපි ඒකට උනන්දුව නැත්තේ? හරිද? ඇයි අපිට මේ මෙතන හරියටම තන හදාගන්නේ නැත්තේ මගේ හිත මට මේ පණිවිඩය දෙන්නේ නැහැ. මගේ හිත මට කියන්නේ නැහැ. ඔයාලට තරහ ආපුවාම ආය කවදාකවත් තරහ එන්නේ නැති වෙන්න හිත හදාගන්න කියලා මගේ හිත මට කියන්නේ නැහැ. කියනවනම් කරයි. මගේ හිත කියන්නේ වෙන එකක්. අර පැත්තට බයින්ද මේ පැත්තට බයින්ද නේද? එහෙම සැරෙන් කතා කරන්න කියන මිසක්ක තරහ එන්නේ නැති විදිහට හදාගන්න කියලා මගේ හිත මට උත්තරයක් දෙන්නේ නැහැ. ඒකින්ද මං හදන්නෙත් හදන්න මම පෙළඹෙන්නෙත් නැහැ. එහෙනම් පළවෙනියෙන්ම අපි ඇති කරගන්න ඕනේ භාවනා රමතාවය. හරිද? ඒ කියන්නේ මේකට තියෙන කැමැත්ත ඇති කරගන්න ඕනේ. හරිද? කැමැත්ත ඇති කරගන්න නම් කොහොමද ඕනම දෙයක් කෙරෙහි කැමැත්තක් ඇති කරගන්න මොකද කරන්න ඕන? මේකට මම අවතීර්ණ වුණේ නැත්තම් නැත්තම් මේ වැඩේ මං කරේ නැත්තම් ඒ භාවනා රමතාවය ඇති කරගෙන අදාළ මානසිකත්වය හදාගත්තොත් ඊට පස්සේ මට මට කොහොමත් මේ කුසල් වඩන්න හිතෙන භාවනා රාමතාවය කියන එකේ තේරුම කුසල් වඩන්න ඕන කියන එකයි. හරිද? භාවනාවට ඒ කියන්නේ කුසල් වැඩි වීමට තියෙන කැමැත්ත. එතකොට අන්න ඒක ඇති කරගත්තේ නැත්නම් මං කවදාක්වත් ඉස්සරහට යන්නේ නෑ සංසාර ජීවිතේ මහ විනාශයක් වෙන බව මෙනෙහි කරන්න ඕන ඕනම දෙයක් කෙරෙහි කැමැත්තක් ඇති කරගන්න නම් ඕනම දෙයක් කෙරෙහි ඒ කෙරෙහි කැමැත්ත ඇති කර ගැනීමෙන් මට ලැබෙනා වූ ලාභය සහ ඒ කෙරෙහි කැමැත්ත ඇති නොකරගෙන ඒක ක්‍රියාත්මක වුණේ නැත්නම් මට ලැබෙන පාඩු මොනවද කියලා දැනගෙන හොයාගෙන මෙනෙහි කරන්න ඕන. දැන් අපි පාඩු පැත්ත ඉස්සලා පොඩ්ඩක් බලමු. තරහ ගියාම සිහිය තියෙනවද? නැහැ. තරහ ගියාම කියන දේ මොනවද කියලා පාලනයක් තියනවද? නැහැ. නොකිය යුතු දේවල් කියනවා. ඒ කියන්නේ පරස වචන කියනවා. නේද? පරස වචන කියනවා. තරහ ගියාම නොකල යුතු දේ කරනවද නැද්ද? නොකල යුතු දේ කරනවා. එහෙනම් තරහ හොඳද? නොකල යුතු දේ කරනවා කියන්නේ සිල් කැඩෙනවද නැද්ද? මధుරව මරන්නේ මොනවා ඇවිල්ලාද? තරහ ඇවිල්ලා මధుරව මරන්නේ. ප්‍රාණඝාත කරනවා. නේද? පරස වචන කියන්නේ තරහ ඇවිල්ලා. ඒ වගේම දැඩි ලෝභයක් ඇති වුනහම සිහිය තියනවාද? ලොකු ලෝභයක් ඇද මට මේක ඕනමයි කියලා ඒතකොට හොරකම් කරනවා. නේද? කාමයේ වර්ධව හැසිරෙනවා. බොරු කියනවා. එහෙනම් බොහෝ කර්ම රැස් කරගන්නවා. දැනට මේ වෙනකොට කෙරිලා තියෙන ජීවිතේ වැඩියෙන් පින්ද පවුද? නේද? තාමත්ම ඇතුලෙන් අහන්න මගේ අතින් සිද්ධ වෙලා තියෙන වැඩිපුර පින්ද පවුද කියලා හවත් හුඟා දෙනුට කියන්න වෙන්නේ පව් සිද්ධ වෙලා වැඩි කියලායි. හරි? අද හැන්දෑව මරුණොත් වැඩියෙන් පව කරගෙන නම් තියෙන්නේ අද හැන්දෑව මලොත් හොඳ දැනක උපදීද? ඒකට තියෙන ඉඩකඩ ගොඩාක් ගොඩක් අඩුයි. බැරි වෙලාවක්වත් හිර වුණොත් පල්ලෙහා හිර වුණොත් පල්ලෙහා කියන්නේ සතර පායයි. නේද? ලොකු දෙයක් නෑ අපේ ගෙවල් පැත්තේ මොකද සතර පායකට අපේ ගෙවල් පැත්තේ සතර පාය දිනවනේ. නේද? හ්ම් අපේ ගෙවල් පැත්තේ සතර පාය නැද්ද? සතර පාය එකක් තියෙනවා කොහකද? තිරිසන් අපාය තියෙනවනේ. නේද? හ්ම් අපේ ගෙදරම ඉන්න බැල්ලියගේ බඩකවත් ඉපදුනා. ගෙට තියෙන තෘෂ්ණාවත් එක්ක නේද මම දන්න එක මහත්තයෙක් හුඟක්ම දන්න කෙනෙක් එයා ගිහලා ඉඩමක් ගත්තා හරි ඉඩමක් අරගෙන ඒ ගේ හදන්න වැලි ගොඩක් ගෙනත් දැම්මා ඒ වෙලාවේ ඒ වැලි වැලි ගෙනත් දාපු දවසේම එතෙන්ට ආවා වැලියා හරි එදා ඉඳලා මේ ගේ හදලා ගේ පදිංචි වෙලා ඒ සියලු දේ කරනකම් මෙයා මේක රැකා පළවෙනි දවසේ ඉඳන්ම. මේ වැලිගොඩ පැත්තට කාටවත් එන්න දුන්නේ නැහැ, ඉඩමට එන්න දුන්නේ නැහැ. ගේ හදන කෙනුත් එහෙමයි. ඒ ඔක්කොම කරලා අන්තිමට මේ මහත්තයා කොච්චර ගුණවන්තද කියලා තීරණය කරා. ගේ ඇතුලේ ඕන තැනකින් දරිනවා කියලා. මම ගියා දැන් හොඳටම නාටු ගහිලා. මම ගියා එක දවසක් උමනාවකට මම ගිහිව ඉන්න කාලේ. මේ සැටිය උඩ ඉන්නවා. නේද? එයාගේ කෘතගුණ දැක්වීම. හරි. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියානම් යම් හේකින් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියානම් ඔන්න කවුද මේ කියලා සමහර විට කියාවි. කවුද මේ කියලා සමහර විට කියාවි. ඉතින් එහෙමනම් අපි දැනගත යුතුව තියෙනවා මේ ජීවිතයේ කාලයේ යම් නේද සමහරට එහෙම අවස්ථා සම්බන්ධයක් නොතියෙන්නත් පුළුවන් මම නිකන් කිව්ව මතකනේ තෝදෙය්‍ය කුක්කක් කියලා නේද තෝදෙය්‍ය බ්‍රාහමණයට මොකද උනේ කියලා හරි යම් හේකින් අපි ත්‍රිසංගත වෙලා එකතුනවා මෙතන තියෙනවා අවස්ථාවක් උදා වෙන හැටි ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අවස්ථාවක් උදා වෙන හැටි ගැන මේ මනුස්ස ජීවිතයක් ලැබෙන්න අර වියගහ කැඩිලා නේද විය ගහ කැඩෙන්න ඕන අර කන කැස් දාවා විය සිදුරෙන් අහස බලනවා වාගේ දුර්ලභයි කියනවනේ මනුස්ස ජීවිතය. ඊට වැඩිය දුර්ලභයි කියනවා. ඒක සුලභයි කියලා කියන්නේ. පොඩ්ඩක් හිතන්නකෝ දැන්. විය ගහ කැඩෙන්න ඕනේ. ඒක දිරන්න නැති වෙන්න ඕනේ. ඒක ගඟ දිගේ යන්න ඕනේ. ඇල දිගේ යන්න ඕනේ. නේද? කොහෙවත් හිර වෙන්න නැති වෙන්න ඕනේ. ඒක කොහෙවත් ඇනෙන්න නැති වෙන්න ඕනේ. කවුරු හරි ගන්න නැති වෙන්න ඕනේ. හරි ඊළඟට ගඟ දිගේ යන්න ඕනේ. මහමුහුද දක්වා යනකම් වැලි වලටවත් යන්න නැතුව තියෙන්න ඕනේ. ඔහොම ඔහොම ඔහොම ඔහොම ඔය මොකක්වත් නැතුව මේක මහා මුහුදට යන්න ඕනේ. ඒකට අවුරුදු 100කට සැරයක් එන කැස්බෑව් එක එනවා. ඒ කැස්බෑවට කොච්චර මහා මුහුදේ තැන් තියනවද එන්න? හරියටම එන්න ඕනේ විය ගහ ළඟින්ම. ඇවිල්ලා අර විය සිදුරටම ඇහැ වදින්න ඕනේ. ඒ වදිනකොටත් කන ඇහැ වැදුනා නම් නේද? කන ඇහැ වැදින්න නැත්නම් අනිත් ඇහැ වදින්නත් ඕනේ. එතකොට හඳ පායලා තියෙන්නත් ඕනේ. <laughs> ඔය ඔක්කොම වෙන එක සුලබයි කියන එක බොහෝ වාර ගණනක් වෙනවා කියන ඒ වගේ එකක්. මිනිසෙක් නේද පල්ලෙහාට වැටුණොත් ආපහු මිනිස් ජීවිතයක් ලබා ගන්නට වැඩියි. හ්ම්. ඔය නිකම් පාරේ යනකොටත් එක එක්කනට බොරු කියනවා. නිකන් නොමිලේ වගේ බොරු කියලා දාන ලේසිනේ බොරු කියන ජීවත් වෙන්න. නේද? මම හැමදාම කියන්නේ පරක් වෙලා නැගිට්ටා යන්න පරක්කුයි. නේද? යන්න ඕන තැනින් කෝල් එකක් දාලා අහුවා කියන්නේ මොකද්ද? ට්‍රැෆික් මේ පාරේ වාහන මොකුත් නැහැ. නේද? එහෙම ඉතින් අපි ගාණක් නැතුව බොරුව කියලා දානවා. අනිත් අය රවට්ටලා සතුට වෙනවා. ළඟින් යන සත්තු මරලා දානවා. කැරපොත්තට නේද මොකෙන්ද සෙරප්පුවෙන් ගහලා චරු කරලා දාලා පත්තෑව චරු කරලා දාලා හ්ම් ඒවා නම් පොඩි දේවල් තව. මම පොඩි කියන්නේ නැහැ ඒවා ලොකු දේවල්. ඊරමතරව හරක් මරනවා, ඌර මරනවා නේද? ඒ අනන්ත දුක් දීලා මේ සත්තු මරන්නේ. දන්නවද ඌර එහෙම මරනකොට අහලා තියෙනවද? එයාලට වද දුන්නාම ඒ මාංශය රසයි කියලා එහෙම මතයක් තියෙන මිනිස්සු අතර. හරි ඒකද මොකද කරන්නේ හැන්දෑව මරනවා නම් උදේ උල්ල ඇනලා තියන තියනවලු උදේ ලී උල් වගේක් තියෙනවලු ඒව ඇනලා ඉදිමෙන්ට තියලා තියනවලු හවස මරනවා නම් ඒවා මහා වදකාගාර වගේ ওই මරණ තැන්වල එතකොට මේ වගේ මේ මේ වගේ අනන්ත දුක් මේ වගේ වැඩ කරනවා වැඩ කරලා අනන්ත දුක් විඳින්න සිද්ධ වෙනවා ඊපස්සේ හරි එතකොට පුංචි පාපේවක් පුංචි පාපයක්වත් කරන්නේ නැහැ. පාපයේ තියෙන භයානකම දන්න අය. හරි. හොරකම් කියන ඒවා නේද? කොච්චර මේ ලංකාවේ හොරකම් සිද්ධ වෙනවද? ඒ එකක්වත් කරන්නේ පාපේ ආධිනව දන්න අය. ඒවා කරන්නේ එතකොට දැන් මම ඔය ටිකක් කිව්වා. තව ගොඩක් දේවල් තියෙනවා කියන්නේ. සමහර ජීවිත තියෙනවා අපිට පේන්නේ නැති പ്രേතය, භූතය, මලයක්කු ආදී සත්තු. මේ සත්වයන් එක එක්කෙනා එක එක විදිහට සැකිලි ප්‍රේතය ගැන මේ අතව අහලා තියෙනවා. ඒත් සැකිලි ප්‍රේතයෙක් වෙලා ඉපදුනේ හරක් මරපු කෙනෙක්. කටු වලින් මස් අයින් කරපු කෙනෙක් පණ පිටින්. දැන් අදටත් ඔය මරණ තැන් වලට යන්න ඒ කට්ටිය මරලා ගැහෙන මස අයින් කරනවා කටු වලින්. හරි ඒව හුර හුර අයින් කරනවා ඒ ඒ හැම ගහන්නේ ගැහෙද්දී. ඉතින් එහෙම කරපු අයට අනන්ත දුක් කොටකට පත් වෙන්න සිද්ධ වෙනවා. හරි. ඉතින් පුංචි පාපයක්වත් කරන්නේ නැත්තේ අන්න ඒ දේවල් පිළිබඳව දන්න අය. හොඳින් දන්න අය. දැන් අපි මෙන්න මෙහෙම කාරණාවකට හිත යොමු කරන්නේ. මොකක්ද මේ හිත යොමු කරන කාරණාව? ම්ම් කොහොමද පව් කරන එකෙන් නවතින්නේ හරි හරියටම හරියටම හිතන්න ඕන තැනක් තමයි මේ ස්පර්ශ කරලා දෙන්න හදන්නේ හරි අපි අතින් සැරෙන් සැරේ සැරෙන් සැරේ වැරදි කරන අවස්ථා තියෙනවා මොනේකුත් වැරදි කරන අවස්ථා තියෙනවා ඇයි අපි අතින් එහෙම වැරදි කරන්නේ කියලා අපි හොයලා බලන්න ඕනේ හරි වැරද්දක් කරපුවාම මොකක්ද අපිට හම්බෙන්නේ බලන්න හොඳට හොඳට බලන්න වැරද්දක් කරපුවම මොකක්ද හම්බෙන්නේ කියලා බලන්න. මොනවද අපිට වැරද්දක් කරපුවම හම්බෙන්නේ? වැරද්දක් කරපුවම හම්බෙන දේ තමයි සතුටක්. හොඳ නැද්ද බලන්න පොඩ්ඩක්. අපි මොනවා හරි වැරද්දක් කරනකොට කරපුවාට පස්සේ අපි වැරද්දක් කරේ නැත්තම් ඒ වැරද්ද නිකරුවාම දුකක් ඇති වෙනවා. නේද? නොකර ඉඳ ගියාම හරි අමාරුයි. වැරද්ද කරොත් සතුටක් තියෙනවා. කොච්චර වෙලාවක්ද? ටික වෙලාවක්. ඊට පස්සේ පසුතැවිලි තියෙනවා. නේද? එහෙනම් උදාහරණ තියෙනවා නම් තරම් මොන හදේ හොරකම් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් හොරකම් නොකර ඉන්න බෑ අමාරුයි. ඊට පස්සේ හොරකම කරනවා. දැන් හොරකම කරපු ගමන් සතුටුයි පස්සේ පසුතැවිලි තියෙනවා. එහෙනම් අපි වැරද්දි වැරද්දක් කරන්න යනකොට බෞද්ධ විදිහට අපි දන්නව නේද වැරදි ගැන? ඔය මොනවා කිව්වත් වැරද්දක් අපි අතින් දැන් සීල් කැඩෙනවා කියන එක අපි පිළිගන්නවනේ. සීලය කැඩෙද්දී අපි අතින් අපි හොඳටම දන්නවා මේ වැරද්ද කරන්න ඉස්සෙල්ලා අපි කරනවද නැද්ද කරනවද නැද්ද දැන් කේලමක් එහෙම කියන්න හිතේ තියෙනවනේ කියනවද නැද්ද කියනවද නැද්ද කියලා ඔන්න ඔතන තියනවා නේද දැන් බෞද්ධ නොවන අය නම් සත්තු මරනකොට එහෙම එකක් නැහැ බෞද්ධයෙකුට සත්තු සතෙක් මරන්න ගියාම පව් කියලා හිතෙනවා නොමරා ඉන්නත් හිතෙනවා මරන්නත් හිතෙනවා නොමරා ඉන්නත් හිතෙනවා මරන්නත් හිතෙනවා හරි හැම වැරද්දක්ම අපි කරන්න ගියාම අන්න එහෙම දෙසරයක් මතක් වෙනවද නැද්ද නේද එතකොට එහෙම මතක් වෙලා තියෙද්දි මේ වැරද්ද කරන්නේ ඇයි සිතුවිලි දෙකක් එනවා මම මම මෙයාට බයිනවද නැද්ද මෙයා මට බැන්න හොඳටම බයින් නැතුව ඉන්නත් පුළුවන් මට බයිනවද නැද්ද කියලා හිතලා සමහර වෙලාවට පරස වචන කියලා බයිනවා සමහර වෙලාවට බයින්නේ නැතුව ඉන්නවා නේද මේ දේ මං හොරකම් කර ගන්නවද නැද්ද කියලා දැන් රැකියා ස්ථානයක හෝ මේ දේ මට දැන් හොරකම් කරන්න අවස්ථාවක් තියෙනවා ආණ්ඩුවේ දෙයක් ගන්න පුළුවන්කමක් තියෙනවා එතකොට මේක ගන්නවද නැද්ද කියලා හිතා අන්තිමට දෙකෙන් එකක් වෙනවා. එහෙම ගන්නවද නැද්ද යනවද නැද්ද කරනවද නැද්ද කියලා හිතිලා එහෙම හිතුණාට පස්සේ කෝකද කෙරෙන්නේ කියලා අපි හොයලා බලන්න ඕනේ. අද ලොකු වැඩක් මම මේ කියන්න යන්නේ හිමිසරේ. මේක අපේ සමාජයේ මිනිස්සු අතරට අපේ පවුලේ අය අතරට මේ කියන වැඩේ කරන්න ලෑස්ති කරගන්න ඕනේ. හරිද? එක ළඟ ප්‍රතිවිරුද්ධ සිතුවිලි දෙකක් ආපුවාම නෑ මම මේක කරනවද නැද්ද කරනවද නැද්ද කියලා වැරද්දක් කරන්න සිතුවිල්ලක් හරි හොඳ දෙයක් කරන්න හරි ගියාම හරි ආපස්සට ඇදෙනේවත් තියෙනවා ඒක කරන්න ඕන කියලාත් එකක් තියෙනවා. එහෙම දෙකක් ආවට පස්සේ කෝකද වෙන්නේ? කියලා අපි අපේ හිත දිහා බලලා හොයාගන්න ඕන. හරි. දැන් දෙකක් ආවට පස්සේ සිතුවිලි. ඒ කියන්නේ එක එකවර සිතුවිලි දෙකක් නෙවෙයි. මේ දැන් හිතෙනවා මං අහවල් ගමන යන්න ඕනේ. මේ දැන් හිතලා බෑ. හරිද? බෞද්ධත්ව විදිහට විශේෂයෙන් ওই කාම්‍ය වර්ධව හැසිරීම වගේ පැත්තකට කවුරු හරි නැඹුරු වෙගෙන යනවා නම් එයා මහා අමාරුවෙන් ඒ දේ කරන්නේ. නේද? ඒ කියන්නේ මේ පැත්තටත් හිත යනවා. නේද? තමන්ගේ ස්වාමියා මතක් වෙනවා, භාර්යාව මතක් වෙනවා. එතකොට ඒක නෙකෙරි තියෙන පැත්තට ඇදෙනවා, ආයෙ කෙරෙන්න ඕන පැත්තට ඇදෙනවා, ආයෙ නෙකෙරි තියෙන පැත්තට ඇදෙනවා. එහෙම වෙලා තමයි දෙපැත්තේ ලොකු රණ්ඩුවක් ගිහිල්ලා තමයි හිත ඇතුලේ වැරද්ද කෙරෙනවා නම් හෝ නිකරෙනවා නම් අන්තිම සිද්ධිය සිද්ධ වෙන්නේ ලොකු තර්කයක් සිද්ධ වෙලා. එහෙම නේද? එහෙම තමයි. දැන් මෙන්න මෙතන නේද අපි අවධානය යොමු කරන්න ඕන තැන. මෙතනදී මගේ හිත මට බල කරනවා නම් මේ වැරද්ද කරන්න එපා කියලා. මගේ හිත වැරද්ද කරන්න දෙන්නේ නැති තත්ත්වෙටපත් වෙලා තියෙනවා නම් වැරද්ද කරේද? නැහැ. එහෙනම් අපි හරියටම අවධානය යොමු කරන්න ඕන තැන උතර නේද? මොකද කියන්නේ? මොකද කියන්නේ? නේද? අන්න ඒ දෙපැත්තට දෝලණය වෙන වෙලාවේ අපේ හිත හරිද? දෙපැත්තට දෝලණය වෙන වෙලාවේ හරි පැත්තට බර කරගන්න ඕනේ. සමහරවල් දෙපැත්තට සිතුවිලි ඇති වෙන්නේ නැති වැරදිත් තියෙනවා. දැන් හදිසි කෝපයක් ඇති වුණාට පස්සේ පරිසවචන කියනවද නැද්ද කියලා හිත හිත ඉන්නේ නෑ නිකම්ම කියලා අහනවා. හරිද? මේකට කාරණා කීපයක් තියෙනවා. අපි කතා කරපු කාරණා කීපයක් තමයි මම මේ ගන්න යන්නේ. කාරණා තුන තුනක් තියෙනවා. මෙහෙම වෙන්න. හරි? පළවෙනි එක තමයි කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ කියන්නේ පරිසවචන කියනවා කියන එක හොඳ නැති දෙයක් කියලා දන්නේ නැතුව පරිසවචන කියන කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියට කියනවා නුවණ නැහැ. ඒක එහෙම කවුද දන්නේවත් නැහැ. දැන් අන්‍ය ආගමිකයෝ එහෙම සත්තු මරන්නේ එහෙම. එයාලා දන්නේ නැහැ සත්තු මැරීම ලොකු පාපයක් කියලා තරදෑ. දැන් පරස වචන කියන එකත් අපි පරස වචන කියනවා වගේ එකක් ගත්තාම ඒකෙදිත් අපි දන්නේ නැහැ අපි දන්නවා පරස වචන කියන එක හොඳ නැහැ කියලා. හැබැයි ඒ වෙලාවට මොකද වෙන්නේ තරහ ගියාම ඒක මතක් වෙන්නේ නැහැ. එහෙනම් දන්නේ නැහැ නේ. ඒ කියන්නේ දන්නවා නම් නුවණ තියනවා කියනවා. දැන් අපි දන්නවා පරස වචන කියන එක හොඳ නැහැ කියලා. එහෙනම් නුවණ තියනවා මතක් වෙන්නේ නැහැ කියන්නේ සිහිය නැහැ. හරිද? එහෙනම් සිහිය නැහැ. සිහිය නැති හින්දා ඔහේ කියවිලා යනවා. හරිද? සමහර වෙලාවල් තියෙනවා අර මං කිව්ව තර්ක එන තැන මම කියන්නේ. තර්ක එනවා කියන්නේ කරනවද නැද්ද? අනේ මන් දන්නේ නැහැ මේක කරන්න හොඳ නැහැ කියලා තර්ක එන තැන 100 තියෙනවද නැද්ද? 100ක් තියෙනවා වෙන. ඔය හොරකම් කරන්න එහෙම යනකොට එහෙමයි. දන්නවා හොර වැඩක් කරන්න කියලා. එහෙනම් 100 තියෙනවා වැරද්ද කරන්න කියලා. නොදැනගෙන නෙවෙයි කරන්නේ. හරිද? එහෙනම් 100ක් තියෙනවා මොකක්ද අඩුව? වීර්ය අඩුයි ඒක නවත්ත ගන්න. හරිද? ඒක නවත්ත ගන්න වීරිය උපදින්නේ නෑ නෑ මේක කරන්නේ නෑ කියලා වීරිය අඩුයි අර කෙරෙන පැත්තට ඇදලා යනවා ඒක හරියට කොයි වගේද දන්නවද දැන් අපි එක තැනක ඉන්නකොට අපිව ඕන වෙලා දෙන්නෙක් ඇවිල්ලා දරුවෝ දෙන්නෙක් කියනවා දරුවෝ දෙන්නෙක් ඇවිල්ලා මගේ අත් දෙකෙන් දෙපැත්තට අදිනවා එක අතක එක අතක් අල්ලගෙන යා මේ පැත්තට අදිනවා තව අතක් අල්ලගෙන අනේ මේ පැත්තට අදිනවා දැන් කොයි පැත්තටද මම යන්නේ යවෙන්නේ කොයි පැත්තටද වැඩියෙන් හයියෙන් අදින කෙනා අදින පැත්තට නේද? අන්න ඒ වගේමයි අර කියන සිතුවිලි ආපුවාම අර කියන සිතුවිලි ආපුවාම මොකද්ද කරනවද නැද්ද කරනවද නැද්ද කරනවද නැද්ද වැරද්දා නේද කරන්නේ නැතුව ඉන්නවද කරනවද කියලා සිතුවිල්ල ආපුවාම ඇදෙන්නේ වැඩියෙන් බලවන්ත සිතුවිල්ල තියෙන පැත්තට වැඩියෙන් බලවන්ත සිතුවිල්ල තියෙන පැත්තට අපි හිතමුකෝ අද මගේ අතින් යම් වැරද්දක් වුණා කියලා. එහෙනම් ඒ අවස්ථාවේදී මගේ සිත ගියේ පාප පැත්තට. හරිද? දැන් මං එහෙම වුණාම අපි පශ්චත්තාප ආවට පස්සේ මොකද කරන්නේ? දැඩි අදිෂ්ඨානයක් ගන්නවා ආයෙනම් කරන්නේ නැහැ කියලා. නේද? එහෙම ආයෙනම් කරන්නේ නැහැ කියලා හිත හිතපු දේවල් ආයෙ කරේම නැද්ද? මොකද කියන්නේ? ආයෙත් කෙරෙන මට්ටමට යනවා. ඇයි ඒ? කෙරෙන්නේ නැති විදිහට හිත හැදුවේ නැහැ. හරිද? කෙරෙන්නේ නැති විදිහට හිත හැදුවේ නැහැ. පස්සේ මම අදිස්ථානයක් ගත්ත එකත් හැබැයි අදාළ තැනදී මේක මේක ඒ වගේම අවස්ථාවක් ආවොහම ආයෙත් ඒ වැඩේ නෙකරන විදිහට මම මගේ හිත සකස් කරලා පියාගන්න ඕනේ. ආයෙත් ඒ වගේ දෙයක් නොවන ආකාරයට මම මගේ හිත සකස් කරලා තියාගන්න ඕන අපි ඒක කරන්නේ ඒක කරන්නේ නැහැ හරි ඒ කියන්නේ මේ මෙච්චර වෙලා මේ මම මේ තේරෙන භාෂාවෙන් මේ කියන්න හදන්නේ මොකද්ද කුසලය වර්ධනය කරලා තියාගන්න ඕන කියලා මේ කියන්නේ අකුසලයේ පැත්තට ඇදෙනවා කියන්නේ අකුසල නේද? ඒතර කුසලයේ පැත්තට ඇදෙනවා කියන්නේ කුසලය. එතකොට කුසල අකුසල අතර හැම වෙලේම මේක ඇතුලේ තියෙන්නේ ද්වන්ද සටනක්. අපේ ඇතුලේ තියෙන ද්වන්ද සටනක් තියෙන්නේ. මොකද ඒක ගැන අපි දැන් කතා කරා. නේද? මේ මේ සතිය අපි කතා කරා භාවනාරාමතාවය ගැන. භාවනාරාමතාවය කියන්නේ කුසලයේ වර්ධනය කර සතුට වෙනවා. අකුසලයේ ප්‍රහාණය කර සතුට වෙනවා. හරිද? එක තැනකදී මට තරහා ගිහිල්ලා මම පරස වචන කිව්වා නම් මගේ මෛත්‍රිය මදි. මම දැනගන්න මේ වගේ තැන්වලදී බොහොම මෛත්‍රියෙන් කටයුතු කරන කට්ටියක් ඉන්නවා මේ රටේ. මට මට හම්බෙලා තියෙනවා. හ්ම් අපි වගේ සමහර ගම්වල හරි නැත්තම් නැත්තම් අපි ආශ්‍රේක්ෂණයේ යාළුවෝ අතර එහෙම එන සමහර අය ඉන්නනේ තරහ යන්නෙම නැහැ. නේද? භාවනා කරන්නේත් නැහැ. තරහ යන්නෙත් නැහැ යාළුවා. එහෙම චරිත හම්බෙලා නැද්ද? පුදුමත් හිතෙනවා එයාට නම් තරහ යන්නේ නැහැ නේ. ඒ මොකද? සසර ජීවිතයේ හෝ භාවනා කරලා තමන්ගේ ඒ ශක්තිය උත්පාදනය කරගෙන මම එහෙම කරගෙන නැහැ. නැත්තම් මම මොකද කරන්න ඕනද? වහාම එන්න ඕනේ. භාවනා පැත්තට නේද? වහාම එන්න ඕනේ භාවනා පැත්තට. ඇවිල්ලා ඉක්මනින් මෛත්‍රිය වර්ධනය කරගන්න ඕන. ආය කොතනකදීවත්වත් පරුස වචනයක් නොකියන වෙන ආකාරයට මම මේ සියලු සත්වයෝ කෙරෙහි මෛත්‍රිය කියන එක හදාගන්න ඕනේ. මෛත්‍රිය කියන එක හදාගත්තොත් වරස වචන කියන විතරක් නෙවෙයි ප්‍රාණඝාතයක් කරෙන්නේ නැහැ. හොරකමක් කරෙන්නේත් නැහැ. ඇයි? අනුන් අනුන්ට දුකකටපත් වෙනවට කැමතිද මෛත්‍රිය තියන අය? නෑ. කාමයේ වර්ධව හැදිරෙන්නේ නැහැ. ඇයි? ස්වාමියා භාර්යාව ගැන මෛත්‍රියක් තියෙනවා. නේද? බොරු කියන්නේ නැහැ. අනුන්ව රවට්ටලා එයාට රිද්දවන්න කැමති නෑ මෛත්‍රිය තියන අය. ඊළඟට පරස වචන කියන්නේ කොහොමත්ම. නේද? ඒතකොට හිස් වචන කියන්නේත් නැහැ. කේලම් කියන්නේත් නැහැ. එහෙනම් ගොඩාක් දේවල් වලින් රැකෙනවා එක කුසලයක් වර්ධනය කරලා තියාගත්තොත්. ඒක වර්ධනය කරන්න ඕනේ. ඒක ලොකුවට නැගෙන විදිහට කුසලයක් කියන්නේ හැඟීමක්. මෛත්‍රිය කියන්නේ හැඟීමක්, චේතනාවක්. හරිද? ඒ චේතනාව අපි තුල තියෙන්න ඕනේ. ලෝකයේ සියලු දෙනාටම තමන්ගේ දරුවා ගැන තියෙන චේතනාවක්. නේද? තමන්ගේ දරුවාට නරකක් වෙනවට කැමතිද? අනතුරක් වෙනවට කැමතිද? ඒක වළක්වන්නමයි හදන්නේ. නේද? එහෙම හැඟීමක් ලෝකේ ගැනම තියෙනවනම්. නේද? එහෙම හැඟීමක් ලෝකෙම ගැන තියෙන මිනිස්සු නෑ කියලා හිතන්නේ. නෑද? ඉන්නවා. ඒ නිකන් ඉබේද? නෑ එයාලා මොකද කරලා තියෙන්නේ? මෛත්‍රී භාවනාව වඩලා. හරි. නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒක වඩලා. <laughs> ඉබේ පහළලා නෙවෙයි. එහෙනම් මගේ හිත සකස් කරන්න ඕනේ. මගේ හිත සකස් කරගන්න ඕනේ. සකස් කරොත් තමයි අදා ඉලක්කෙට මට යන්න පුළුවන්කම තියෙන්නේ නැත්නම් යන්න බෑ. හරි. එහෙනම් මට ඕන හැටියට මේ ජීවිතයේ අවශ්‍ය කරන කුසල සම්පත්තිය වර්ධනය කරගන්න නම් ওই විදිහට අඩුපාඩු බල බල බල බල බල බල බල මොකද කරන්න ඕන? ආර්යයටම ඒ තැනේදී ආයෙ ඒක නොවන විදිහට හදන්න ඕනේ. වැරද්දක් වෙලා මාව අනිත් පැත්තට ගියා කියලා මට දැනුණාද මම ආයෙ ඒ වැරද්ද නොවන විදිහට එතන ආවරණය කරගන්න ඕනේ. ඇයි ඒ? නැත්තම් ගිහින් වැටෙන්නේ කොහෙද? සතර පාය. මේ වැඩේ කරන්නත් කැමැත්තක් තියෙන්න ඕනේ. හරිද? මේක මේ වැඩේ කරන්නත් කැමැත්තක් තියෙන්න ඕනේ. එහෙනම් මේක කරන්න ඕනේ කියන සිතුවිල්ල බලවත් වෙන්න ඕනේ. දැන් මේ මම කිව්ව දේ කුසලයේ වර්ධනය කරගන්න ඕනේ කොහොම හරි කියලා අන්න ඒ හැඟීම ප්‍රබලයි. ඒක තමයි රමතාවය කියලා කියන්නේ. හරි? ඒතර ඒක වර්ධනය වෙන්න නම් මොකද කරන්න ඕන? අර අපාය ගැන නේද? අපාවල තියෙන දුක් ගැන, പ്രേතය භූතය මලයක් ගැන, නිරිසත්තු ගැන, අපිට නොපේනෙන ඒ තැන්වල තියෙන දුක් ගැන හොඳට හොඳට මෙනෙහි කරන්න ඕන. මං කියලා තියෙනව නේද? සමහර විට දැන් මතක ඇති කාලෙකින් ආයෙ කිව්වේ නැහැ. අපේ ගෙදර මහා භයානක දේවල් වෙලා තියෙනවා වෙනවා කියලා. කියලා තියෙන අපි දන්නේ නැතුනට අපේ ගෙදර මහා භයානක දේවල් තියෙනවා වෙනවා. පණ පිටින් බෙල්ල කඩාගෙන කනවා. හරිද? පණ පිටින් බෙලි කඩලා කනවා. හරිද? ඔළුවට කට්ටකින් ඇනලා ලෙව් රබනවා. අපේ ගෙදර ගෙවල් වල එනවා. හරි අපි දන්නේ අපිට පේන්නේ නැහැ. පේන විදිහට ඕන හදාගත්ත හැකි. හරි. පේන විදිහට හදාගත්ත හැකි. කැමතිද? අම්මෝ නෑ බය. නේද? මේ කතා කරන්නේ කවුරු ගැනද එතකොට? අමනුෂ්‍ය ගැන. නේද? මිනිස්සු ගැන නෙවෙයි. අමනුෂ්‍ය ගැන ඒවා දකින්නවත් කැමති නෑ. නේද? කැමති නැහැ නේද? බයයි නේද? ඕන්නේ. ඒවා දැක්කොත් තමයි සංසාර බය ඇති වෙන්නේ. එහෙනම් දකින්න විදිහට අපි කෝකටත් හදාගමු. විත්‍ය දිහා බලුවා නම් ඇති. නේද? නේද? විත්‍ය දිහා බලන්න. විත්‍ය ඔය වැඩේ වෙනවා හන්දවට. කවුද? වුණා. නේද? එයා සම්පූර්ණයෙන් අමු අමුවේ පණ පිටින් බෙල්ල කඩාගෙන කනවා ළඟට එන අයගේ. හොරෙන් අල්ලගෙන ඒ ශරීරය තරම්ම ලොකු අය අල්ල ගන්න වෙලාවට. අල්ල දෙපැත්ත ගහලා නේද? තව එක්කෙනෙක් මොකද කරන්නේ? දැලක් පියාගෙන ඉඳලා ඒක ඒක ඒක ඇඟ ඇඟ වටේ උතලා නිකන් හිතලා බලන්නකො අපි කැලේක යනවා. අපි නිකන් මොකක් හරි ඇලවෙන දැලක වගේ පැටලෙනවා. හරි. ඊට පස්සේ ලොකු සතෙක් එනවා. ඇවිල්ලා තව උතනවා අපි වටේට වටේට උතනවා. අපිත් දඟලනවා දඟලනවා දඟලනවා දඟලනවා මොනවත් කරලා ගලවෙන්න බෑ. ආත් මෙහෙම ඇකිලෙනවාම ගලවිලා අන්තිමට. එතිලා තියෙන දැන් කෝසයක් වගේ. ඊට පස්සේ මගේ ඔළුවට කට්ටකින් විදිනවා. හරි. විදලා මට දැන් දැනෙනවා විදිනකොට කොහොම රිදෙනවද? මේ ඉන්ජෙක්ෂන් එකක් අරිනකොට කොච්චර අමාරුද? නේද? ලේ ටිකක් එළියට ගන්න. කොච්චර අකමැතිද? අර වගේ කට්ටකින් විදලා මට දැනෙනවා දැන් හොඳට. මොකද වෙන්නේ? මේ ඇඟේ තියෙන ලේ ටික ඔක්කොම උඩට ඇදලා යනවා. අන්තිම රොඩ විතර බිමට වැටෙනවා. නේද? මේක අපේ ගෙවල් වල වෙනවද නැද්ද? ඔය වෙන්නේ මේ ටික දැක්කනම් ඇති සංසාර බය උපදින්න. මම හැමදාම ඕක සැරෙන් සැරේ මතක් කරන්නේ ඒකයි මේ ප්‍රත්‍යක්ෂ හරිසටහනේ. තිරසන් ජීවිත දිහා හරියට හැරිලා බලන්න. හරිද? ගෙවල් වල තියෙන නේද අපි ඉන්න ඉන්න සත්තු. සමහර ගැඩවිල් පණුව වගේ ඉන්නවා. වැස්ස පොඩ්ඩක් අඩු වෙනකොට අර ලොකු මෙච්චරක් විතර දිගාය. නේද? පොළවෙන් එළියට එනවා. වතුර නැතුව. ඇවිල්ලා මහා පාරේ දූවිල්ලේ නේද? ඇඹරි ඇඹරි කිසි දෙයක් කරගන්න බැරුව ඇනි ඇනි ඇනි ඇනි ඇනි ඇනි හර මෙහෙට වෙ ඉන්නවා. පණ පිටින් මොනුන් දෙන්නේ? කඩියනවා එතකොට. ඇවිල්ලා අරයව සූ ගාන සද්දේ. පන්න පිටින් බලන්න බැරි තරම් කේදවාස එකක් ඒක. පන පිටින් කනවා. හරිද? එයා දඟලනවා. නේද? කලා විතර නෙවෙයි කකා අරගෙන එයා මෙයාලට උණු පැත්තට අරන් යනවා. හරි. එක කඩියක් කාපම කොච්චර අමාරුද? කඩි රැලක් එකතු වෙලා අර සතා වට කරගෙන එතකොට අපිට අපේ අපිට සාපේක්ෂව පොඩ්ඩක් බලන්න නේද? අපිට ඒ සතාට සාපේක්ෂව ඒ සතු කොච්චර ලොකුද? කඩි. ඒතර අපිට සාගර අපේ අපි කඩිය කරන චූටියෙක් කෙනෙක් එයා අපි කියලා හිතන්න අපිට එහෙනම් ලොකු ලොකු කඩියෙක් වෙන්න ඕනේ. නේද? වට්ටක ගෙඩියක් විතර කඩියෙක් වෙන්න ඕන අපිව කන්න එහෙනම්. අරයට සාපේක්ෂව අපි හිතුවොත් එහෙම. නේද? ඒ වගේ ලොකු කඩි රැලක් ඇවිල්ලා මාව අරගෙන යනවා නම් බුදියන් ඉන්න වෙලාව කාලා නැගිට ගන්න බැරි වෙනකොට ඉතින් ඒ වගේ මේ සංසාරයේ තියෙන භයානකකම හරියට තිරිසන් ලෝකෙ දිහා බැලුවා නම් පේනවා. අපිට බලන්න වෙලාවක් නැහැනේ. ඇයි අර රූප වහනියක් තියෙනවනේ බලාගෙන ඉන්න. දිත්‍යයේ ඉන්න හුණා කරන වැඩේ පේන්නේ. පේන්නේ නැහැ. ඒක බහනක්කම් පේන්නේ නැහැ. හරිද? එහෙනම් මේ විදිහට ඔය අනිත් අපායවල් ගැන කිව්වොත් එහෙම කොච්චර දේවල් තියෙන പ്രേත වස්තු විමාන වස්තු හොයාගෙන බලන්න ඕනේ. හරි? එතකොට තේරෙනවා අපිට. මොන තරම්නම් මේ ඔක්කොම මොනවා හින්දාද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්ප්‍රප්පලාප. ඔබ තමයි ප්‍රධාන කර්ම. හරි? එහෙනම් මේවා මේ අහගෙන ඉන්නකොට මේ දැන් මොකද උනේ? ඔය ගැඩවිල්ල ගැනයි, හුණා ගැනයි මම මේ මඟුලුව ගැන කිව්වේ වැඩි මොකුත් කියන්නේ නැහැ. තව පෙරේත භූතය ගැන කිව්වේ නැහැ. ඒකට විඳින දුක් ගැන කිව්වේ නැහැ. ඒ ටික කියනකොට අම්මෝ මට නම් වෙන්න එපා කියලා බයක් දැනුණාද නැද්ද? එහෙම ඩිටි කඩක් තියෙනවා කියලා. ඒ බය දැනුනේ මාත් එක්ක එකතු වෙලා සංවේදීව අර ටික කතා කරපු හින්දා. මං කියලා දෙට සංවේදීව කට්ටියත් මොකද කරේ? ඒ ගැන මෙනෙහි කරා. එහෙනම් අන්න ඒ මෙනෙහි කරනකොට බය ඉපදුනා නම් මේ ඉපදුණු බය දිගටම තියාගන්න මොකද කරන්න ඕනේ? ඔන්න ඔයක නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කරන්න පොඩි වෙලාවක් දාගන්න gederදී. හරි සසර බය මෙනෙහි කරන්න ඒකට කමක් නැහැ. සංසාර බය මෙනෙහි කරන්න වෙනම වෙලාවක් තියාගන්න ඕන. අඩුම ගානේ රැයට නිින්ද යනකොට නිදා ගන්න ගියාම. හරිද? ඒකට අර අපි ළමයින්ට කරනවා වගේ පොඩි කොලයක් තියාගෙන හරි සටහනක් හදාගන්න. දින ටික දර ඇත්තට මේවා කරන්න. ඒවා කරාට කමන්නේ අපිව සටහන් ගැන ගොඩ කතා කරලා තියෙනවා. නේද? මොකද මේක දැන් අද ඇහුණානේ. අද ඇහුණාම මේක කරොත් ඇත්තටම වැඩේ හරියනවා. සංසාර බය දැනුනහම තමයි සංසාර බයෙන් අයින් වෙන්න වැඩ පිළිවෙල හදාගන්නේ. සංසාර බය දැනෙනකන් එහෙම එකක් හැදෙන්නේ නැහැ. එතකොට මේක ධර්මයේ තියෙන ප්‍රධානම තැන. හරි. ඒකින්ද බෞද්ධ විදියට අපි හැමදාම නිින්දට යන වෙලාවේ පොඩ්ඩක් සසර බිය කරු බව මෙනෙහි කරන්න පුරුදු කරන්න. ඒක කරොත් එහෙම දවස් ටිකක් මෙහෙම ලියාගෙන කෝලිමට හරිද? එකම වෙලාවක මේක කරා නම් හරියක් දාන්න. ඒ කියන්නේ රැයට නිින්ද යන වෙලාවේ හැමදාම සසර බය මෙනෙහි කරා නම් හරියක් දාන්න. බැරි වුණා නම් වැරද්දක් දාන්න. හරි. දැන් මේක ටික දවසක් යනකොට මොකද වෙන්නේ? පුරුදු වෙනවා. පුරුදු වෙනකොට හැමදාම හරි තියෙනවා. ඊට පස්සේ ආයෙ මොකුත් ඕනේ නැහැ. හැමදාම නිදා ගන්න වෙලාවේ සසර බය මෙනෙහි කරලා තමයි ඉඳියන්නේ. හොඳයි. එක්ක පාන්දර නැගිට ගම. හරි මොකක් හරි එක වෙලාවක්. ඕක මෙනෙහි කරන්න වැඩි වෙලාවක් යන්නේ අපේ මේ අපි මේ නිකන් ඉන්නකොට බස් එකේ යනකොට නේද බස් එකේ යනකොට උයනකොට හරිද මේ කොච්චරනම් වැඩ කරන ගමන් එක එක ඒවා මෙහෙ මොනවද අප්පා මේ හිතන්නේ පොඩ්ඩක් හිතන්නකෝ නේද මොනවද මේ හිත හිත ඉන්නේ මේ පැය ගණන් හිතන එකේ එක විනාඩි 10ක් සංසාර බය ගැන දවසට හිතනවා නම් ඔය මං කිව්ව විදිහට සසර බය ගැන තව කොට අර පෙරේත භූත මලයක් වේවත් එකතු කරගන්න ඕනේ. සමහර සත්ත්ව කොටාද ඉන්නවා කියනවා ඉදිකටු මලක් විතර උගුරක් වංගෙඩියක් විතර බඩා. බඩ පුරවන්න බෑ. සමහර සත්තු ඉන්නවා කියලා කියනවා මහා උසයි මිනිස්සේ කෙල ගහපුවාම සෙමසොටු දාපුවාම ඒවා විතරයි ආහාරයක් විදිහට එයාට ගන්න පුළුවන්. ඉතින් උඩ ඉඳන් නැමෙනවා ඒවට. නැමෙනකොට ඒවා වෙල්ලා. ඒ තරම් බඩි ගින්නේ. හරි. ඒවට පොරවල්නවා කියලා කියනවා. ඒ තරම් ඒ වගේ සත්තු ඉන්නවා කියලා කියනවා. හරිද? සමහර සත්තු ඉන්නවා මල සොහනේ පුච්චන මිනියකින් උරන තෙල් විතරයි ආහාරයක් විදිහට ගන්න පුළුවන්. හරිද? එතකොට මිනිහ පුච්චනකම් බලන් ඉන්න ඕනේ. ඒ තෙල් ටිකක් ගන්න. හිතන්නකො මොන තරම් දුක්ඛිත ජීවිතද කියලා. නේද? සමහර සත්තු ඉන්නවා වතුර ටිකක් උගුරෙන් පල්ලෙහාට යන්නේ. හැමදාම පිපාසාවෙන්. ඉතින් මේ වගේ අතිමහත් වූ දුක් විඳින සත්ව කොටාස නෑ කියන්න පුළුවන් ද තිරිසන් සත්තු කොච්චර ඉන්නවද අසුචි ගොඩවල් වල? නේද? තිරිසන් සත්තු කොච්චර දුක් විඳිනවද කියලා බලන්න. එහෙනම් ඊට එහා ගිය ලෝක නැහැ කියලා කියන්න පුළුවන්ද? අපේ පිය ගහට පේන්නේ නැති එක විතරයි. අපිට පේන්නේ ත්‍රිමාණ වස්තු. චතුර්මාණයක් තියෙනවා කියලා විද්‍යාඥයෝ කියනවා. විද්‍යාඥයෝ කියන මාන 11ක් තියෙනවා කියලා දැන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා තල 31ක් තියෙනවා කියලා. හරි. ඉතින් එහෙනම් අපේ මේ පිය විහාරට ගෝචර වෙන්නේ නැති මහා දුක් විඳින ලෝක තියෙනවා. ඒවා ගැන പ്രേත වස්තු විමාන වස්තු වල ඔන්න තියෙනවා. ඒවා හොයාගෙන කියවන්න ඕන හොඳට. ඒවා කියවලා බලනකොට තේරෙනවා මොකක්ද මම මේ කරන්නේ? මොන භයානක තැනකද මම මේ ඉන්නේ? සාන්තු වරයෙක් වගේ ජීවත් වෙන්න ඕනේ මේ ලෝකේ ජීවත් වෙද්දී. හරි? ඒකට තේරෙනවද අපේ මේ උඩගෙඩි දාගෙන නටන කෑ ගහන නේද? මිනිස්සුන්ට සිද්ධ වෙන හදිය මොකද්ද කියලා හොරකම් කියන ඒවා ඉවරක් නැතුව හොරකම් කරන හ්ම් එතකොට ඒ වගේ අයට සිද්ධ වෙන දේ මොනතරම් භයානක දෙයක්ද? නේ? එහෙනම් මේ සසරේ තියෙන භයානකකම අපි හොඳට දැනගන්න ඕනේ. අන්නේ භයානකකමට අපි ලොකු උත්තරයක් සපයන්න ඕනේ. මම බේරෙන්න ඕනේ. නේද? මම බේරෙන්න ඕනේ. කෙනෙක් එක්ක තරහා ගිහිල්ලා ඊයේ පෙරේද ඇවිල්ලා සාසනය වෙනුවෙන් හරි මං මට දෙන්නේ තුන් දෙනේ මරන්න හිතලා තියෙන කියලා ඔන්න කෙනෙක් මට කියනවා. ඒකේ පාපයක් නැහැ නේද හඳුරන්නේ? ඒකේ පාපයක් නැහැ නේද? කියලා. මං කිව්වේ ඉස්සෙල්ලාම මේ සිතුවිල්ල අයින් කරලා දාන්න. හරිද? ශාසනය කියන්නේ මොකද්ද? ශාසනය කියන්නේ ත්‍රිපිටක පොත් ටික නම් අපි ත්‍රිපිටක පොත් එකකට එක තැනක තියලා ඒකට වින කරන එක නම් මෙරුවට කමන්නේ. ශාසනය රැකෙනවනේ. නේද? ශාසනය කියන්නේ විහෙර විහාර ටික නම් විහෙර විහාර වලට කොම නේද ආරක්ෂාව දාලා විහෙර විහාර කඩන්න බින්දින්න ඉන්න අයව මරුවට කමක් නැහැ. මම මරුවට කමක් නැහැ කියලා කියන්නේ මම කියන්නේ ශාසනය රකින්න මරනවා නම් අරක ශාසනය නම් නේද? ශාසනය කියන්නේ ස්වාමීන් වහන්සේලා ටික නම් ස්වාමීන් වහන්සේලා ටික එකතු කරලා වටේට වැටක් බඳගෙන කරදර කරන්න එන අය මරුවා මරුවාම ශාසනය රැකගත්ත හැකි. හැබැයි ශාසනය කියන්නේ මොකද්ද? ශාසනය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. ඒක උපදින්නේ කොහෙද? සිතේ. ශාසනය රකින්න කෙනෙක් මරනවා කියන්නේ මොකද්ද මරුවේ? ශාසනය මරුවා. ශාසනය රකින්න කෙනෙක් මරනවා කියන්නේ මොකද්ද මරුවේ? ශාසනය මරලා දැම්මා. ශාසනය රකින්න ඕන නම් අපි ගුණවන්ත වෙන්න ඕනේ, සිල්වන්ත වෙන්න ඕනේ. නේද? ශාසනය උපදින්නේ කොහෙද? අපේ సంతානේ. අපි මේකේ ද්වේෂයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, මාන්නයෙන්, කුහකකමින්, ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන්න ගත්තොත් ශාසනයට හානි කරන්නේ අපිමයි. නේද? සිල්වන්ත ගුණවන්ත මිනිසුන්ගේ හිතවල උපදින ශාසනය නේද? බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ඒ කියන විදිහට වැඩ ටික සිද්ධ වෙන්නේ ඒ මිනිසුන්ගේ චිත්තසංතානවල. ඉතින් ඒකද වැරදි කෙරෙන්නේ නැති විදිහට හොඳයි කතා කරපු එක සාරාංශය තමයි වැරදි කෙරෙන්නේ නැති විදිහට හිත හදන්න ඕනේ. නේද? වැරදි කෙරෙන්නේ නැති විදිහට හිත හදන්න භාවනාව නැත්තම් කුසලයේ වර්ධනය වෙන්න කැමැත්තක් කුසලයේ වර්ධනය කරගන්න කැමැත්තක් අපේ సంతානවල උපද්දවා ගන්න ඕනේ. ඒකට මොකද කරන්නේ එහෙනම්? දවසේ එක වෙලාවක් අරගෙන අපාය බය මෙනෙහි කරන්න ඕනේ. දවසේ එක වෙලාවක් අරගෙන අපාය බය මෙනෙහි කරන්න ඕනේ. ඒක පුරුදු වෙනකම්ම එහෙම කරන්න ඕනේ. හරිද? එහෙම කරාට පස්සේ අපිට තේරෙවි මගේ ජීවිතය වෙනස් වුණා කියලා. මේ තියෙන සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් ජීවිතයක් නෙවෙයි මේක. මහා භයානක අඩවියක අපි මේ පිණු ගහන්නේ. හරි. මහා භයානක අඩවියක හිට වැඩකුත් නැහැ. ඇයි? අන්තිමට මේ එකතු කරගත්ත දේවල් පිණුම් ගහලා පිණුම් ගහලා එකතු කරගත්ත ඔක්කොම දාලා යන්නම වෙනවා. කොහොමද යන්න වෙනවන්නේ? යන්න වෙන එකේ වැඩේ පොඩ්ඩක් කරගෙන ගියොත් හොඳයි මේ වගේ වෙලාවක. කියන දවසට එක වාරයක් අනිවාර්යෙන්ම අපාය බය මෙනෙහි කරනවා කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මමත් මගේ සිත නිවැරදි කරගන්නවා කොහොම හරි කරලා සිත නිවැරදි කරගන්නවා කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඒකල මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියලා අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති හොඳයි පින්වත්නි අද දවසේ තමන්ගේ නිවසට මේ ධර්ම දේශනාව අරගෙන එන්නට හේතුුනේ මාත් එක්ක මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්මයේ සාකච්ඡා කරමින් කටයුතු කරපු මේ පින්වන්ත පිරිසගේ දායකත්වයෙන් ප්‍රත්‍යක්ෂා වැඩසටහන් නිබන්ධව නරඹන ඒ අනුව කටයුතු කරන පින්වන්ත පිරිසක් තමයි දායකත්වය ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒ අය අපිට දායකත්ව කොලයක්වත් හරියට ලබා දීලා නැහැ. ඒ ලබා දීලා තියෙන තේ තාම කෙටියෙන් සම්බන්ධ වෙලා ඉන්න අයගේ මේ පරිලෝකීය සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම අරමුණු කරනවා කියලා අක්වසි ලෝකවාසී හැම දිනාටම උතුම් ධර්මය අවබෝධ වීම සඳහාම හේතු වේවා කියන අරමුණෙන් තමයි අද දවසේ මේ අය ඒ දායකත්වය දරන තමන්ගේ නංගොත් සඳහන් කිරීමක්වත් සිදු කරන්නේ නැහැ. ඉතින් ඒ අය ලොකු උත්සාහයක් ගන්නේ ඒ ලැබෙන හැම තත්තරයම තවත් කෙනෙකුට ධර්මයේ ටිකක් කියලා දෙන්න ස්වාමීන් වහන්සේට අවස්ථාව ලබා දෙන්න ඕනේ කියලා තමයි ඒ අය ඒ අනුව කටයුතු කරන්නේ. ඉතින් නිවැරදි කල්යාණ මිත්‍රයන් ඉදිරියට කටයුතු කරන මේ පින්වන්ත පිරිසට අපි නමුත් ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක්ඛය විචිරජීවන ලැබේවා. මේ පරිලෝකියත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි.